අවබෝධ කරගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ මොනවද? විත්ත ධර්ම වේදනීය කර්ම. ඒ කියන්නේ මොනවද? මේ ආත්මේ පරිසම් වෙන කර්මදී. මේ ආත්මේ පරිසම් වෙන කර්මයක්. පරිසම් වෙන નિયમિત කර්මයක්. මේ ආත්මේ පරිසම් වෙන්නේ නැත්තම්. අපිට ඔබ විත්ත ධර්ම වේදනීය කර්ම 10ක් කළාද? අතක් පරිසම් දුන්නා. ඔබ නේද? ඉතින් ඒක ආලෝචනය කරනවා. ඉතින් කවදාකවත් ඔබ පරිසම් වෙන්නේ නැහැ. ඔන්න ඕයි. අහෝක ධර්ම කියන්නේ. අද ඔබ පින් කරනවා ඒක ඔබේ කර්ම හොඳ වෙන්නේ නැහැ. ඒක පස්සට යනවා. මොනවාද? විකතම වේදනීය කර්ම වෙනවා. එහෙනම් මේකට යන්නේ නැහැ. ඊළඟට දින උපපන්න වේදනීය කර්ම. ඊළඟ වාස්තු පරිසම්පන්න මේ විදිහේ. ඒවත් 10ක් කරලා කායිනම් පරිසම්පන්න ඉතිරි භාගයන්ත. ඕවා නෙමෙයි රසම් අපරාපරිය වේදනීය කර්ම. රසම් අපි ගන්න ලොකු ලොකු පාප ගන්න ඔක්කොම මොනවද? අපරාපරිය වේදනීය කර්ම ඒවා යනවා කවදාවත් දක්වන්නේ. නියම් දක්වන જાති දක්වා ඔබ අනුපාද සේවනී ප්‍රහරණාදී නිවන් දකිනවා. ඒ කියන්නේ අරහත් වෙනපත් වෙන පිරිනවම් පාලකයි. කොහොම අරහත් වෙනපත් වෙන පාපකල්පෙන් වෙනවා කියනවා. හරිද? අනේ එහෙමයි. මේ ආත්මේ පරිසම් වෙනවා. එන පුංචි පුංචි ඒවා. දැන් අපි මෙන්න කියන ඔය හරක් මරණ එක අපි ගහපල. තේමෙන්නේ? මුන් කාර් බාර් වාහන තියන්නේ. කොහොමද මුන්ට පරිසම් වෙන්නේ මේවා? අපේ මිනිස්සු ඉතින් ඉන්නේ ධර්ම අවබෝධ නැතිකම. අපේ මිනිස්සු ඉතින් ඉන්නේ විත්ත ධම්ම වේදනේ කර්ම කියන මහා බරපතල ධර්මයි හිතම වේදනේ කියන්නේ. නෑ තියෙන්නේ විත්ත ධම්ම වේදනේ කර්ම කියන හෝ බොහොම සම්පූර්ණ පොඩි ජීවිත ජීවිත කරන කර්ම. ඒක ලොකු හරක් මරන වගේ ලොකු පාප කර්ම අයිති වෙන මොනවද? අපරාපරිය වේදනේ කර්ම වලද නිවන් දක්වා ජාති දක්වා පරිසම් වෙනවා ඒවා. ඉතින් ඔබ කියන හනේ මේවා විත්ත ධම්ම වේදනේ පරිසම් දෙවල් නෑනේ. ඒ අත්තර මහා පාප කර්ම කරන එකට ඒ පුංචි පුංචි පාප කර්ම පරිසම් දීන කරන්නේ. ඒක පරිවිග්‍රහ කරන්න ගියොත් එහෙම ඕවා යන්න වෙනවා මොකද? අපි දන්නේ. අපි දන්නේ ඒක චිත්ත වේදි ගැන කතා කරලා ජවල චිත්ත වේදි ගැන කතා කරනවා. ජවල චිත්ත ජවල චිත්ත වලින් තමයි වාත ගන්න කිව්වේ. ඒක ලොකු වැඩි යොකරන තමයි. ජවලන නෝගෙන තියෙන්නේ. හැම චිත්තම. මෙයා තහම වෙන කොල්ලද? කාලේ තිමුරගේ කතාව. නూరు සංගණේ තේරුම් ගන්න. දැන් රාමගේ තිමුරගේ කතාවේ. කාව කාව වෙලා ඉපදුනා. තිමුර තිමුර වෙලා ඉපදුනා. තිමුර වෙලා ඉපදුනේ ඇයි? කාව අරුණේ. ඒ සමානමේ නීතිය. සමානමේ නීතිය. නැත්නම් මේ මාර්ග ලක්ෂණ කියන හත්පත් ගන්න වෙනකොට තියෙන්නේ. හරි. හරක් උපදින්නේ ඇයි? මිනිස්සුන්ට කන්න. මරණයයි ප්‍රශ්නේ. මරණය කායින් ප්‍රබල සමයේ බබෙක් වෙලා ඉවරයි. තව හරක කියන එක උපදින මිනිසුන්ට කන්න. තවත් තවත් ඉන්න මාර්ග ලක්ෂණ හත්තුන්ට කන්න. මේ වගේ මොකද? නෑ ඒ සමානන්නේ නැති. ඒ ඉතින් මාර්ග ලක්ෂණ මාර්ග ලක්ෂණ හත්පත් ගන්න දැන් මාර්ග භක්තව සකා කරන්න කල්ලෝ ප්‍රශ්නේ කන්නෝ නේද තුහා පවු කියලා හිටියොත් දැන් මොකද වෙන්නේ උඩ නරන්න බෑ එහෙම සූර්ය මේ මොහොත අවබෝධ කරගන්න ඇයි පිමුරා පිමුරාවුනේ ඇයි හාව හාවුනේ ඔන්න දැන් ඒක දැන් තේරෙනවා ලොකු ගන්නදෙනක් පියවන්න නෙමෙයි මේ දෙන්න අතර වෙච්ච ලොකු ගන්නදෙනක් පියවන්න දෙන්නම තිකලා යෝගයට ගිහින් අර ගම්බිනෝනේ කොයි කාලේ කොයි කාලේද මොකද මනුස්ස ලෝකෙන්නේ මෙතන තමයි ඔය ස්ටාර්ට් කරලා හැම දෙයකටම ඔබ දින ලෝකේ යනවද මනුස්ස අපායට යනවද විහාර ලෝකේ උපදිනද කොහේ උපදිනද කියන එක තීරණය කරන කොතනද? ඒතර ඔය මනුස්සයන තමයි සංකාර වඩන්නේ. ඔබ ඔබගේ සිතුවිලි තමයි ඔබ භවයන් භවයන් භවයන් භවයන් ගන්න අරගෙන යන්නේ. අතිසමුප්පල් දවසක විග්‍රහ කරනවා. බලන්න කොයිතරම් පහත් අපේ ඉඳලා දෙන්නේ කියලා. හිතෙන්නේ කොහොම අපි ධර්මේ මොනවද දන්නේ කියලා. පහත් කියන්නේ ඔබ පහත් නෙමෙයි මගේ ධර්මයක් තියෙන්නේ. කවුරුහරි අවබෝධ කරගන්න ඕනේ නැද්ද මේක? මහා වහා අවබෝධ කරගන්න. අවබෝධ කරන්න කරන්න කරන්න තමයි ජීවිත සත්‍යය. ආදරණීය වෙනවා. ධර්මය අවබෝධ කරගන්න කෙනෙක්, ධර්මය අවබෝධ කරගන්න ස්වාමි පුරුෂයෙක් අතින් තමන්ගේ විරින්දයට එක වචනක හිමරේ ජීවත් වෙන්නේ. මම මම කැට තියෙනවා. ඒ වගේම ධර්මය අවබෝධ කරපු විරින්දය කෙනෙක් අතින් වචනක හිමරේ ජීවත් සිද්ධ වෙන්නේ කාද? ස්වාමි පුරුෂයෙක්. මම කැට තියෙනවා. හැබැයි මස් කළා තියෙනවනේ. ධර්මය අවබෝධ කරලා තියෙනවා. නැත්තම් තේරෙන්නේ නැත්තම් ගැතර පොළොවේ. දැන් ආවේ තිමුරේ කතාව කරගෙන බලන්න. දැන් ඔන්න තිමුරා එන ලෝකේ දෙනවා රහවම. අල්ලුවා. ඒ අල්ලන දැකපු කරවම කරන්නේ. ඕ ගාලා මොකක් හරි ගාන මුල් අරගෙන අර උඹට ගාලා ගාලා ගාලා ඕම හරි ආවා මේක ගන්න. මේක හරි සල්කෝ දෙනවා. අනේ ආවා මේක ගත්තනේ මලන්. ඔය නන්ද ඔක් කරන්නේ නැහැ. ඔබ දෙපේ පින්නන්ත කවන්නේ. ඔබ කලේ පවති පිනතුනේ දෙකම මොකද්ද මොකද්ද මේ පවතින දෙක ඔබ පස්සේ හතේදී ජීවිතේ බේරුවා ජීවිතේ බේරලා අපේ ධාර්මයේ පුණ්‍ය ක්‍රියාවක් කරගන්න ඒක නිසා ඔබ දවසක කොහේ හරි උගුලක අත වෙලා ඉඳලා මැරෙන්න ඉතර බේරෙන්න පුළුවන් ඒක රුහිනට නමුත් මාර්ග භක්තක සතේදී ආහාරය නැති කරලා ඔබ මාර්ගලයක් කරගත්තා මොකද? එක්තරා ආත්මික කාලයක් බඩකින් ඉඳලා මැරෙනවා. කල්ල සුත්තන් කල්ල සුත්ත විපාක. මනුස්ස ආත්මිකගෙන අපි කරන්නේ කල් සුදු කර්ම කරගෙන කල් සුදු විපාක නැති කරනවා. ඔගොල්ලෝ මොකද එතන ගලේ? අර දෙන්න ගණදෙනවා පියෝ පියෝ ආවා. සංසාර. ඔගොල්ලෝ මොකද ගලේ කන්න නැද්ද? ඇයි මොනවද විතරක් කියන්නේ මාවත් ඉන්න කාලයක්. කියලා වලින් වෙලා හදන්න හොඳ නැත්තේ. ඇයි ඔකත් එතන හෙස්තුන් නැන්නේ ගන්නේ නෝ. හෙස්තුන් අය අපි මුරට ගහාව බේරෙන්නේ. නේද? ඔබත් මේ වල සෙට් වුණා නම් මොකද කරන්නේ තුන් දෙනා සෙට් එකයි ඉන්නු කරේ ඉඳලා. ඒක නිසා සත්ත්ව ලෝකෙද ඒ වුණ ඩොලු විතර ඉන්නේ ඉඳලා. සත්ත්ව ලෝකෙද ඇඟිලි ගහන්න යන්න එපා. ලොකු ගර්වයක් තියෙනවා. ඔව් ඉඳා ගන්න බෑ නේද අද මේ දරුවෝ එක්කම නේද මේ දරුවෝ අමුරු ඉස්සර කරන මේ දරුවෝ හැම මේ කාර මේ දරුවෝ ගල්දෙනවා කියවන්නේ නේද ලොකු ගල්දෙනවා කියවන්න නම් එයා හොඳ දේ ගන්නවා කරක දෙක් හිත විග්‍රහය යමන ඉස්සර දුපත් කරනවා ඒක ඒ දරුවෙක් අපේ හිත විග්‍රහ කරනවා නැමති ඉස්සර අපි අවබෝධ කරගන්න මේ මොකක්ද ඒ දරුවෝ වෛර කරන්නේ ධර්මයේ ධර්මයේ අපේ හිත සන්තෝෂ කරගන්න අපි අවබෝධ කරගන්න ඕනේ. මේක වෙන ගන්නද? ඒ ගන්නද කියන්නේ. සියල්ල. අද මම මේ ගන්න ටිකක් කියන්නේ ඒගොල්ලන්ට. මට හිතෙන්නේ නැහැ කියන්නේ. හ්ම්. මට හිතෙන්නේ. අද ඔයගොල්ලන්ට මේ සීසන් ධර්මයේ අවබෝධ කරගන්න කියලා හිතුනේ. අනුසාර කරන ලොකු පිනක් නිසා. නේද? අනුසාර කරන ලොකු පිනක් නිසා. නැත්නම් මොකද හිතුනේ? ඔබගේ සිතුවිල්ලක් ඇති වෙන්නේ. අපේ මොකෙනෙක් කියනකොට මේ අපි සංවාදයක් තිස්සේ මේ දුන් ඇඟට ජරාව දාලා හරි යන්ත්‍ර මන්ත්‍ර ගුරු කරනවා මොනවා හරි දේවල් වලින් මේ දුන් ඇඟට ජරාව දාලා ඒක ලොකු කාලකරණයක් කරගත්ත අපි තුන් ගැල් කෙනෙක් ඉන්නවා කියලා. දැන් මේ ආත්මේ යාම යාට හැදෙනවා යාමත් කවුරු ජරාවක් දාන්න එකට. ජරාවක් දාලා මානසික විකෘතිතාවයක් ඇති කරලා ඒ ඒ මෙයාට ඇදලා ගන්න අපි කොහෙන්ද? ඔන්නතර පුංචි දෙයක් දෙනවා. ඒක යාර ඉතම හා නේ නියම කෙල්ලෙක් නේ. ඈ ඔන්න අහනවා ඔක්කොම සිද්ධියෙන් බලන්නේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේ අවබෝධය මේ බොහොම ගැඹුරු මානසික මට්ටමක අවබෝධ කරගන්න. ඒ උදින් දරුවට මේක තේරෙන්නේ. සීම බලන්න පුළුවන් තරම් අවබෝධයෙන් බලන්න. ඊළඟ තමයි ජීවිතේට සම්බන්ධ කරන බලන්න මේ වෙන හැම දෙයක්ම. මෙච්චර කල් වෙච්ච දේවල්. සහ මේ වෙනකොට වෙන දේවල්. වෙන අවබෝධයෙන් ඉන්න. මේ අවබෝධයෙන් ඉන්න ඉන්න ඉන්න ඉන්න ඔබට මම මේ කියන්නේ හොඳට තත්ත්වයක් වෙනවා. එදායින් පස්සේ ඔබ දිනුන. ඔබට කවදාවත් ඔබ අතර ප්‍රශ්නයක් ඇති විදිය නෑ. නිකන් එක කතාවට බඳින්න ඉන්නවා ඉන්නවා මෙතන. කතාවට නැතුව ඉන්නවා. ඒ හැමදේම අවබෝධ කරගන්න ඕන කාරණා තමයි මොකද? මෙන්න ධර්ම අවබෝධය. මෙන්න ධර්ම අවබෝධය. ඒක උන් තව කතන්දරයක් කියන්නේ. මේ ටිකට අවබෝධ වෙන්න. දැන් අවිද්‍යාවෙම කතන්දරයක් කියන්නේ. හැබැයි නම් මොකින මහාචාර්යවරියක් ඉන්නවා මේ මනෝවිද්‍යාව. මේ මහාචාර්යවරියට දුන මෝහණය කරන්නේ. එක මිනිස්සෙක් ගෑණියෙක් ඉන්නවා. මම අමරිකාවේ ඉන්නේ. ඒ මිනිස්සයා ඉස්සරහම අර ගෑනු කෙනා එයාගේ පොර ලංශයත් එක්ක ආයනය කරනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නේ අර මනුස්සයාට. අන්තිමට මේක මනෝවිද්‍යාව සම්බන්ධ කිව්වා. බිල්නවම් මෝහණය කළා. මොකක්ද වෙලා තියෙන්නේ? ඔන්න තමයි කතාවට යනවානේ මේක අවුරුදු ගානකට ඉස්සෙල්ලා කියපු ටිකයි. දැන් විද්‍යාවෙන් පිළිගන්න ටික විතර නම් පිළිගන්නේ කොහොමද? ඒ අපි හැටින් අපි විද්‍යාවන් ගෙදින් නැන්නේ. අපි කවදාක බුදු සරණ දාම් ගන්න බලමු කරන්නේ. බොරු කියන්නේ. බුදු කියනවා මේ බුද්ධ ධර්මයෙන් ගත්තාම ධම්ම ධර්මයෙන් ගත්තාම සංඝ ධර්මයෙන් ගත්තාම කියලා ඒ වුණ මේ ඔන්න මේ එක විද්‍යාත්මක හොයාගෙන මේ මේ මේ පරමාණු මවන්න දෙන්නවා බෑ කියලා ඈ ආත් දෙන්නේ බුදු බුදු බුදුහාමුදුරුවෝ ඔය කියන්නේ නැහැ මොන් කියන්නේ බුරු සද්ධාවකින් ධර්ම අවබෝධයක් නෑ ධර්ම අවබෝධයක් නෑ හරි අන්න බුදුහාමුදුරුවෝ බුදු කියන්නේ මම හේතු දැන් අපි බොහොම සමස්ත මුල්නේ නේ ඔන්න පස්තරාගේ ආරාධ්‍යලා අර විද්‍යාඥයෙක් ඒක බොරු අලුත් හොයාගෙන තියෙනවා මෙහෙම දෙයක්. ඇතියන්ත. උදාහරණ කිව්වක ඇත්ත නේද? නේද බුදුහාමුදුරුවෝ කියවනක ඇත්ත කියන මයින්න තුත්තු දෙකේ හාල්පාර වෙන්නේ හොයාගන්න දෙයක්. මොන තරම් මෝරක් කරන්න බෞද්ධයන් ඉන්නේ? බෞද්ධය කියලා කියාගන්න එක. බෞද්ධයනේ. ඉතල බලන්න මම කියන්නේ. ඒ වගේ. ඒ විද්‍යාවන්නේ නැහැ. ඒම විද්‍යාවත් කරන්නේ. <coughs> ඒ වෙනම මොහොතේ කළා. මොකද කියලා මම දැනගත්තා මෙන්න මේක මොකද මේ පළවෙනි ලෝක යුද්ධ රණේදී කොල්ලාගේ මේ මනුස්සයා මේ යාළුවෙක් කියලා යාළුවෙක් යාළුවෙක් කියලා මේ දෙන්න බොහෝම ආදරෙන් ඉන්න තමයි ඉඳලා තියෙන්නේ හරිම ආදරෙන් ඒ රණේ හරිම ආදරෙන් ඉන්න යාළුවෙක් කියලා නමුත් පළවෙනි ලෝක යුද්ධ පටන් ගත්තාම මෙයාට කිව්වා අහවලට ගිහින් යුද්ධ කරපන් දැන් මෙයාට කාව යන්නේ කියලා දාලා යන්න බෑ මොකද එයාට බයයි මේ යාළුවෙක් කියලා ගොඩාක් ලස්සනයි කවදෙනෙක් කියන්නේ මේ යාළුවෙක් කරන්න කියන්නේ කියලා තේරෙන්නේ නැහැ මොකද කරන්නේ අර ඥාන දලාවේ නිමිතාව වේට ලෝක සත්‍යය කියන්නේ යතුරු සත්‍යය ඒක පටිවිදතා පටි කියලා නින්නෙන් කියලා වයින් නිකන් මොකද කියන ධර්මය ඒක දාලා යතුරු කරගෙන ගියා ලෝක යුද්ධේ නියම යන්නේ කෙනා තමයි මුළු ජීවිත කාලෙම අර ලෝකේ ගත කිව්වොත් ඒත් නන්නේ අන්න තමයි ලෝකීය වර්ණේ පදලාවේ තමයි ඒක දිලා දෙන්නවසේ කළා ගන්න විතර බල ගාලේ දෙනවසේ කළා සෙට්ටර් ඉවරලා හරියටම දැන් මොකද යන අර අර දැනුම් ගන්න හිතෙනවද මොකද හිතෙන්නේ අර හිතනවලු මේ මේ කියා මේ මට මෙහෙම පාර වෙන කරා අර බලලා හිතවන් මම පොත මම පොත තේින්නම මේ දේ කරනවා එහෙමද ඉන්නේ කරනවද අනේ නෑ අර ගැන් ගන්න ඔබ්ජෙක්ට් හිතෙනවා මේ මොකද හිතෙන්නේ අනිත් මට මේවා විදත් ගින්න ගන්න තියෙනවනේ ඔන්න හිතන්න ගන්න තරම අවුද නැති කරා එහෙනම් ඔබම මේ ධර්මයේ හොබනේ කරලා මේ කණේ වහපරිණ මේ කණේ පින ගන්න නැත්තම් හොඳම ගැඹුරට හිතන්න මේ කියන හැමදේම. උගුරුකම් තවත් කතාවක් කියන්නේ. මේ බොහෝ මනෝවිද්‍යාව මත බොහෝ අවබෝධයෙන් ආවා. ඒක මේ වැඩ කරන මේ පිටියල මේ ගෝවිතරට අයිතිකාර. මේ ගෝවිතරට අයිතිකාරයේ හේතු විදිහට බොහොම නිෂ්පාදවන්ත දේවල්. මේ ස්වාමියා බොහෝම ලෙන්ග පිළිතුරු මේ වැඩ කරන පිළිතුරු. දවසක් මේ වැඩ කරන සේවකයා අක්කෝ ගාලේ ඉඳලා ගෙදර එනකොට මාරය යවන පුළුවන්. දැන් හිතනවා මාරය කියන්නේ කවුද ඉන්න මගේ මේක කොහොම බලෝ ඉඳලා කතා කරනවා. හොඳට අවබෝධ කරගන්න මේ මොකද හරිය කියන්නේ. අපි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කතරගම හරියට කියලා. කතරගම කියන්නේ ලංකාව යන ගිරෝනේ නේද? මෙයා ආවලු. දුවගෙන දුවගෙන හති හලාගෙන එනවලු. හරි පෙරාලි. මොකද මොකද කියනවලු මේ මේ දේකේ යමලු වල පවාගෙන. අනේ මට මාරය මුණ ගැහුණනේ. මට හරීම බයයි මෙහෙ ඉන්න දැන්. මට වේගෙම දුවන්න පුළුවන් මෙලමව දෙන්නකොල මට යන්න ඕනේ යාපනයේ මම බීරලා උදේ බීරලා යාපනයට යනවා ලංකාවේ හැදලට මම යනවා උදේ බීරලා ඉතින් මේ ස්වාමියාත් බොහොම කරුණාවන්ත ඒක වාහනම ඉන්න කළු වෙනම අරන් ඵලයක් ඉතින් මෙයා මොකද ඒ මාලිපට කියලා කළු වෙනම කරගෙන ඉතින් කොහෙ යන්නද යාපනයට යන්න ස්වාමියා වල මොකද මේ මේ කියලා ස්වාමියා ගියාලු ලස්සනට ළමයා ගියාලු නැද්ද කියන මම නේද බලන්නේ යනකොට ස්වාමියාට සම්බුදු මාර්ගය ස්වාමියාට භාර්යාව හම්බුනාම ස්වාමිය ඇහුවලු උඹ මොකද මගේ සේවකයාව බය කළේ? <clears throat> ඒ වෙලාවේ මාරයා කිව්වලු අන්නේ නෑ මං යාව බය කළේ නෑ. අද හවස මට යාව යාපනයේදී මුණ ගැහෙන්න තියෙනවා. මං බැලුවා කිව්වලු තාම මොනවද මෙහි කරන්නේ කියලා. අවබෝධ වුණාද අද මට යාව යාපනයේදී මුණ ගැහෙන්න තියෙනවා. මං බැලුවා තාම කතර සම්බන්ධවද කරන්නේ. දැන් අර යන්න ගිය කොහෙද? මරණයට ඔබ මරණයෙන් බේරෙන්නේ බෑ. අවශ්‍ය තැනදී ඔබට සතුටක් තියෙනවා. ඔය බොහොම ධර්ම නියාමයන් තියෙනවා. පාප කර්මයක් පරිසම් වෙනකොට පෙට්ටෙන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැම දෙයකම ඔබ අවබෝධ කරගන්න ඕනේ මොකක්ද? පළවෙනිම දේ තමයි ඔබ හරි අසරණයි. ඉන්න එපා උජාරුවේ. මමයි තොර කියලා ඉන්න එපා. ඔබට පිළිකාවක් ඇදිච්ච ගම ඔක්කොම කරයි. මොකද නවත්ත ආදර නවත්තන්න බෑ එන්න එපා පිටට එන්න එපා කියලා. ඔබට අනුදමාගේ ඇදලා ඔබට නවත්තන්න පුළුවන්. ජීව වැඩි ආවෙන කකුල අතපය කපන්නේ නවත්තන්න පුළුවන්. ඔබ ඔය මහා නිරෝගී කියන උදාහරණයෙන් ඉන්නේ අවද වෙනකම් විතරද? ලෙඩ හැදෙනකම් විතරයි. ඒක හැදිච්ච ගමන් ඔබ කියන නිරෝගී කමන තියෙන උදාහරණය ඉවරයි. ඔබ කරුණ මතයෙන් වත්තලා ඉන්නේ කවුරුද කම විතරද? වායකට යනකම් විතරයි. කොඳු කුඩු වෙලා ඇස්සේ නැතුව කන් ඇහෙන්නේ නැතුව ආම ලැලි වැටිලා දත් හැලිලා ඉන්නකොට අර කොහොමද එහෙම ඔබට ආර්ථික කෙනෙක් පේනවනේ මම කියන්නේ දෙකට ඔබට පුළුවන් නම් ඒ ආර්ථික දිහා බලන්න ඔබ තුනේ ඔබ කවදාකවත් කරුණ මදේ මස් වේද මන්ද බුද්ධික නැහැ මිනිස්සු ගොඩාක් මන්ද බුද්ධිකයි මිනිස්සු හිතන්නේ පෙර නිමිති දකින්නේ ඔබ දැකලා තියෙනවද පෙර නිමිති දකින්නේ ඔබ ඔබගේ පෙර නිමිත්ත දකිද්දී ඔබට හැදෙන්නේ ගොඩාක් දේවල් තියෙනවා. මේ ටිකට මේ මොනවද මම කියන්නේ? ජීවත් වෙන්නේ තව අවුරුදු 100ද? අනේ ඇයි මම ප්‍රශ්න ඇති කරගත්තේ? මම කොච්චර ආදරෙන් ඉන්නේ ඕනද? ඇයි මම අල්ලපගෙන ගෙනත් එක මේ ප්‍රශ්න ඇති කරගන්නේ? ඇයි මම එයාගේ ගම් දෙනවලට එයා එයාට දඬුවම් කරන්නේ මම ප්‍රසපාදාමෙන් එයාට නැත්නම් මම ඉන්නත් ඇත්තට මම මයිත් එක. මම ආදරේ. ඇයි මගේ අම්මට මම අහන්නේ නොකරන්නේ? අයියෝ දවස් ටික කාලයි මේ. මමත් එතනට එනවනේ. ඉතින් ඉවරයි. ආයි පටන් ගන්න. මොකද්ද මේකේ තේරුම? ඇයි මම මිනිස්සුන්ට ආදරේ කරන්නේ? ඇයි මම මිනිස්සුන්ට තරහ? ඇයි මට කේල් කියන්නේ? ඇයි මම මිනිස්සුන්ට ගහන්නේ? ඇයි මම මිනිස්සුන්ට වෛර කරන්නේ? තමන් දකින්නේ ඉස්සෙල්ලා. තමන් තුලින් මේ යන හැම වයසක ආත්‍යම්ම දිහාම බලන්න තමන් තුලින්. තමන්ගේ රූපේ මවල බලන්න විස්හාරක ප්‍රමාණය හතර දෙනෙක් දැක්ක නිසා මේ ඔක්කොම උනේ. ඒ නිමිත්ත කියන්නේ මොකද්ද? Tamanta වෙලදී මුලින්ම නැත්තා හොපස්සේ. අපි ඉන්නවා විලිගුණ අපපලයක් වගේ මුහුණ. නේද? තව අවුරුදු 40 කියලා එන්නේ. ඔය මූර්ත වෙලදී කියන දැකලම දැකලා බලන්න. ඒ කාණ්ඩේම වෙනවා. අන්න දුක දැක්කා. සම්තෝෂද? එහෙම දැක්කෝ. හිතලා බලන්න දත් එකක්වත් නැහැ කපේ. ආ වෙරුලනවා. හැරමිටියකුත් මෙහෙම අතේ තියෙනවා. වෙරුලනවා. කොන්න මෙහෙමයි. හිතලා බලන්න කෙස් ඔක්කොම හුදු පාට වෙලා. ඈ කතා කරගන්න බෑ. බත් ටික අතට ගන්න බෑ. මේ වෙනකොට බත් ටික ඔක්කොම හැලෙනවා. ඒ කඩින් මේ පැත්තෙන් කෙල වේලෙනවා. දන්නේම නෑ සූ යනවා. කත් යනවා. දැන් ඉන්න කියනවා. ඇයි තරුණ මගේ මත්තලා නිසා. අපි කොහෙද අපිට සූ බලනවා අපි යන්නේ තොයිද? මෙහෙම තරුණ මගේ මත්තලා පෙරලෙ මිස්ස දකින්න. Taman දන්නේ නැතුව Tamanට සූ යන අවධියක් Tamanට එනවා. ඇන්න වල හැදෙන ඇන්නේ කුණු වෙනවා. පළුව දානවා. අපට වෙන්නේ නැහැ කියලා හිතනවා. ඒ දිව්‍ය වලට දින ශරීරේ. මේ දෙවිස් කුණු පණ වෙන දෙන්නේ නැහැ. මොකක්ද තියෙන උදාරුව? මොකක්ද තියෙන තරහ? මොකක්ද තියෙන වෛරය? මම කියන්නේ ධර්ම අවබෝධයට එන්නේ එන්නේ එන්නේ ආදරය කියන එක පුදුමාකාර විදිහට වැඩි වෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයාට භාර්යාවට ආදරය කරන්න පටන් ගන්නවා. පුදුම ආදරයක්. ආදරය කියන්නේ ලිංගිකත්වයට නෙවෙයි. අම්මලාදරේ ලිංගකත්වය තියෙන එතන සුදු මාදනයක් ඇති වෙනවා. තමන්ගේ අම්මට තාත්තට සුදු මාදනයක් ඇති වෙනවා. ඒක ඒ ආදරේ කොතරම්ද කියලා කියන්න බෑ. ඒ අධර්මාවල එන්න ඕන ඒක තේරුම් ගන්න. මම සමාදමමින් ඉන්න කෙනාට උන කොච්චර ආදරේ කරනවද කියලා එයා තේරුම් ගන්න කවදාද එහා මේ ධර්මාවලට කාවට පස්සේ. එතන යාර තේරුම් ගන්න බෑ. එයාට එතකොට එයාට තේරුම් ගන්න පුළුවන් මේ මොකන්ද? ආ. කාවල් එක ආදරේ කරන්නේ. ආවල් එක ආදරේ කරන්නේ. ඒ විදිහේ වෙන්නේ. අර ධර්මාවබෝධන දැන් සකාල ධර්මාවනේ මානසික වෙලා අවබෝධ කරගන්න අපිට. සකාල ධර්මාවනේ මානසික වෙලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒක පුළුවන් තමක් සකාල ධර්මාවන් දෙකෙදි මුදු විතරයි. අන්න ඒ වගේ. ඔබ ධර්මාවබෝධන ආවන බල ඔබගේ තියෙන සිත් පරම්පරාව, ඔබගේ තියෙන ආදරය. ඒ දේ තේරුම් ගන්න පුළුවන්. එයා කවදා හරි එතනට ආවට බල එතකන් එයා තේරුම් ගන්න ඉන්නේ. අවබෝධ කරගන්න. කාරණාවෙන් කාරණාව හැමදෙයක්ම අවබෝධ කරනවා. මානය කියන දෙකින් අත්හැරලා ගන්න. ඔබගේ ඔබ මේ දරාගෙන ඉන්නේ මොකද්ද? කුණු වෙලා යන ශරීරය. දවස් දෙකක් නොනා ඉඳලා මේ නම දොරක් තියෙනවා අපේ ශරීරේ. ඒ නම දොරෙන් පුංචි පුංචි කොටස් අරගෙන ඉඳලා බලන්න. එදාද කප්ප ටිකක් දැක්කම මොකට ඊය දිනවා. ඔබ ධර්මයේ කප්ප ටික ඔබ තියාගෙන ඉන්නේ කොහෙද? කොහෙද? වමනේ ටිකක් දැක්කම ඊය දිනවා. කොල්ලේ කොහෙද තියෙන්නේ වාදේ ඒ ඔන්නේ මේ හිතන්න පෙර ටිකක් ගෑනවා නීත්‍රා මම අහන ප්‍රශ්නේ අපතිප අපේ කියන්නේ කැමති තමයි දෙකේ ඉහළ කැමති වෙන්න ඕනේ හරි අපේ කියන්නේ කැමති කටේ කියන්නේ කප්පති අපේ කියන්නේ කටේ කියන්නේ කැමති අපේ කියන්නේ නේද එහෙනම් අයි කියලා ටිකක් ඔය කටේ තියෙන කියලා ටික අපේ හොම ඉන්නේ කියන්නේ ඔන්න කටේ නෙමෙයි ඕකේ එහෙනම් මේ ශරීරය ගැන මේ මහා මානෙකින් ඉන්නවද? හ්ම්? තව ඉන්නේ මහා මානෙකින් මේ ශරීරය. ආ, පිටරුණයි මේ මොන කොහොමද හරි සහ. හොඳද? ඔය මානෙකින් ඉඳගෙන නේද? අනිත් සත්‍යයට බලකන්නේ අර විදියට. හොඳද? මේ ශරීරය ගැන මහා උදෙන්වකින් ඉඳගෙන නෙමෙයි අනිත් මිනිස්සු ලොවිතව කරන්නේ. අනිත් මිනිස්සු ගහන්නේ ශක්තිය ගැන හිතන්නේ. මේක බොහොම හිතන්නේ මහා ශක්තිවන්තයෙක් කියලා. හිතාගෙන ඇති තරුණ ජවයේ තියෙනවා දෙල්ලක් ගන්න පුළුවන් අර ගන්න පුළුවන් මේ ගන්න මෙතුමා හිතාගෙන ඇති මෙතුමා හිතාගෙන ඇති මෙතුමා හිතාගෙන ඉන්නවා ඔය දව සම්පන්න ගතිය පොතේ නතර වෙනවද මේ මේ සම්පරෙන් නතර නම් යා මේලා ඩොක් දාලා මහරැති පුරවලා දීපර ඊට පස්සේ කඩ වෙනවා යා එනින් දිග වෙනවා කියන්නේ මේක පහ නෑ ඒකම මේකට කොහොමද ලන්නේ මොකද ඔයාලා ඔබ ඉන්නවා උදාරුවෙන් දාලා මේ දුන්න ගන්න ඔක්කොම කරලා මේක ඔක්කොම කරන්නේ. ඉතින් මේක අවබෝධ කරගන්න මම කියන්නේ මේකයි. ඔබම පිස්සු ගමනක් මේ යන්නේ. මම මේ ගැන මානේ අයියෝ. මේ බලදී කරන්නේ මේ. මේ නම් දෙවියෝ. ඔතන සුනේ. අදින්න කල්පනා කරන්න ඇයි මම මේ තාවි පුරුෂ කතා කරන්න ශ්‍රාවණ කරන්නේ. ඉස්ලාම් කරන්න හිතාගෙන ඉන්නවා ඒ වගේ එහෙම කරන්නේ. සුදුහත් කියලා මේ ලොකු කල්පන පියෙන්නේ වෙලාවේ අපිට මේ අවබෝධයෙන් හිතුවොත් මේ ගල්මිනු පිළිවන්නේ නැතුව නතර කරන්නේ නැහැ. ඒකාන්තයෙන්ම පුළුවන්. සමාදානයේ වද කියන්නේ නේපා. ඉස්සරහින් ඉන්න පුළුවන් පුරුෂයෙක් ඉන්න පුළුවන් මම මේ හැම මේ ගන්න මේ ඔබ විවාහයකට පත් වෙලා ඉන්න ඉන්න පත් වෙලා ඉන්න ඉන්නවා. ඒකට මේ නිවන් අවබෝධයට වගේම ජීවිතයක් තමක් ලැබෙන්න මේ කතා කරන වචන දෙක තුල. ඒක ඔබ දෙන ධර්මාව ධර්මයේ ලෞකික අවබෝධ වෙන්න වෙන්න ඔබ ඊට පස්සේ නිවනට ඇදෙනවා දෙන්නත් එක්ක. ඒක වැඩි වැඩියෙන් මම මෙතන ගෙල්ලගෙන තව පිළිසත් එක්ක. ඊට පස්සේ නිවන් අවබෝධ කරගන්න මේ කතා කරනවා. ඒත් ඒකත් එක නිවනට යන්නේ ටික ටික ටික ටික. ජීවිතේ හරියම ලස්සනයි. හරියම ලස්සනයි. ගැටුන්නේ කිසිම ගැටීමක් නැහැ ජීවිතේ. හරියම ලස්සන වෙනවා. ඇයි? ගැටෙන හැටියන්නේ. දෙන්නම අවබෝධයෙන් ඉන්නේ. සාහෘදය කේන්ති ගන්නෑ. මායාව කේන්ති ගන්නෙත් නෑ. දැන් ප්‍රශ්නේ නෑ. කාටවත් කේන්ති කවවු කේන්ති කරන්නේ දෙන්නම අවබෝධයෙන් ආ. ඔන්න මෙතන පොඩි ප්‍රශ්නයක් එන්නේ යන්නේ. නෑ නෑ මම මම කියන්නේ මම මේ රාජනේ නෙමෙයි වරින්. සමාදාන ක්‍රියා කරන්නේ. සමාදාන වල තියෙන ආවාදයක් කියන්නේ නෑ. මගේ මගේ වයි මං කොහොමද කරන්නේ? ඔන්නෝනේ මේවා. මං කොහොමද යට බයින්නේ? අනිත් මම මෙයාට දැන්න ඉවරලා මෙයාට කව කරන්න කිව්වේ මම මෙතනින් ඉහත. රෝහල කුරුදේකට බයින බයින ඉස්තිකට මොකද වෙන්නේ? කෙලින්ම අපාගත වෙනවා විසම ලබන්න දෙන්නේ. මේ රෝහල කුරුදේ ලොකු කරන්නේ නෙමෙයි. කතා කරනවා කියන්නේ. මාර්යාව නම් කියලා කියනවනේ කතා කරන්නේ. ඔය හොඳ මාර්යාව හතර දෙනා. එමෙන්න නතර දෙන්නේ. හොඳ මාර්යාව හතර දෙනා අනිවාර්යෙන්ම දිගලෝ වෙනවා. ඔබට දිගලෝ ගැන ලොකු තාම එකක් තියෙනවා. තමයි ගායකම දෙවිවරුන්ගේ සමකරන්නේ. ස්වාමී කරන්නේ හත්තාවල නෑ කියන කමක් නෑ. එහා කන්නේ එහා රංගයයි. ඔබ මොකද එයා කරන දේ අර? ලංකාවේ එන්නේ කියලා. ඒ ඒ බාරයව හරියම හොඳයි. හරියම හොඳයි. නමුත් ඒ ස්වාමී පුරුෂයා වෙන බාරයවක් ඉන්නවා. ඒ බාරයවත් එක්ක ඉඳලා ඉතින් ඒවා වෙන දැන් ඒවා නෑ. දැන් ස්වාමී පුරුෂයා බොරු නෑ නෝ. අර බිරිඳ තාමත් වගේ කරගෙන ගන්නුට කුණු හරකම වයින්නවා. දැන් එතකොට පාපේ කලේ කවුද ඒක විඳවන්නේ? කලේ හස්බන් විඳවන්නේ වයි නෑ. කලේ හස්බන් හස්බන් එක කළා ඒක දැන් එයා කරන්නේ නෑ දැන් එන්නේ ඉතින් ඉවරයි. ඕක හිතේ තියාගෙන අර මිනිස්සයා බඳුන බයිරෙන් ඉන්නවරන් කියලා හස්බන් පුනාගෙන හන්නක් කරන්න තිබුණා දෙන්නේ නෑ කිසි දෙයක් කරන්නේ. අර ගෑණි කොහෙද? අර මිනිහගෙන් අර මේ පරාඹුවක් සේවනය කරපු නිසා තමයි පිටුම්බා වෙන දේට කැඩෙච්ච ලෝකදී. නමුත් අවුරුදු ගානක් ඉන්න තමන්ගේ ස්වාම පුරුෂයාට ක්‍රෝධ කරපු ගෑණි කොහෙද උපදින්නේ? ඒකාන්තේ මහාලට එනවනේ. <coughs> ඔව් ඒ අර හිතේ තියෙන කතාවක් නේ කියලා තියෙන්නේ. <coughs> එතකොට මේ ඉන්නේ කාරණාව අවබෝධ කරගන්න. ඒ මම කියන්නේ මේ ධර්මයේ තියෙන අහන්න නෙමෙයි. තුනාත අහන්න ධාරේත ධාරණය කරගන්න ඊළඟට මොකද කරන්න ඕනේ? තරාස හැසිරෙන්න. අන්න අපිට ධර්මියාව ධර්මයේ ආනේ පාණියරි ධර්මයක් අහනවා. අහන එක ඉතින් හොඳට වන්න වෙලා කොහොමද? නැත්නම් අල්ලගෙන කරත් ෆෝන් එකේ තෝ අද මේ අපේ මේව කරන්නේ කොහොමද? අංග ධර්මය වුණ ධර්මයක් කියලා කතා හැරුණා ඉස්ලා. හොඳ සවාලේ. මේකෙන් අපි ඉන්නතනේ හොඳට හිතලා බලන්න මේ කියන කාරණා ගැන. මේ එකම ඔබට අහක ගන්න දේවල් නෙමෙයි කියන්නේ. සබා ධර්මයේ මැද කියලා උත්සාහ කරන්න එපා. මේ ගනු දෙනු. සබා ධර්මයට විසඳන්න දෙන්න. ඔබ විසඳන්න යන්න එපා. ඔබ ව්‍යාපාරයක් කරද්දී ඔය දේ ඔබට බලපානවා. හිතන්න බෑ මේ කියන්නේ. ධර්මියම වර සෙලුව එක පාරයින කරලා ඇයි 500 වතාවක් හිටුනේ. ඒක තමයි කියන්නේ. පිටට 500 කියන එක බොහොම සරල දෙයක්. අම්මා හැම මරලා බලන්න. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක්. අවුරුදු වෙන කියන්න පුළුවන්. අපායි ගාවි. තුන අවුරුදු වෙන කියන්නේ. ඈ? කල්ප කොතර විහිර හිතන්න පුළුවන්. දැන් කල්ප කියන එකට සුභාංගුරු එක එක අවස්ථාවල එක එක උදාහරණ විතර තියෙනවා. උදාහරණ දෙකක් විතර කියන්න. හැටන්න 16ක් දිග හැටන්න 16ක් පළල හැටන්න 16ක් උස ඝනකයක් කියනවා කියලා හිතන්න ඝනකය කියන එක හැමෝටම දන්නවනේ ඝනකය කියුම් එක මේක හැටන්න දිග විතරයි 16ක් හැටන්න 16ක් දිග හැටන්න 16ක් පළලයි මහා කඳුගල් පර්වතය අවුරුදු 100කට වතාව මෙලි කෙනෙක් ඔය ගරුඩින් යනවා සිනිඳු තේලයක් ඇඟ දවසට කොහොම සිනිඳු රෙදි කැල්ලක් ඇඟ දවසට ඒ තේලය යනකොට ඔය සිනිඳු රෙදි කැල්ල අර ගලේ ඇතුළේ ඉන්නවා ආයෙ අවුරුදු 100කට පස්සේ ඒ දෙවිය නැවත වතාවක් අර ගල උඩින් යනවා. ඒ යනකොට තරසින් දෙවිය අර ගල් පර්වතය ඇතුළේ ආය අවුරුදු 100කට වතාවක් මේ දෙවිය මේක උඩින් යනවා. එතකොට ආය අර සිනිඳු තේලේ අර ගල් පර්වතය ඇතුල් වෙනවා. ඒ සිනිඳු තේලේ ගල් පර්වතය ඇතුල් වෙනා දවසක. ඒ ගල් පර්වතේ නැත්තටම නැති වෙලා යන දවසක් එනවනේ. අන්න ඒක සදා කල්පේ ලෝකී කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අන්න ඒක සදා කල්පේ ලෝකී. ඒරම මැරිලා අපාගත වෙනවා. දැන් මෙතනින් දැන් මම ඒ වෙලේ කිව්වා මම ස්වාමි පුරුෂයා අර විදිහට කරගෙන මාර්යාව ගැන. එහෙම කියලා දැන් මෙතන ස්වාමි පුරුෂවරු මේ බෝ උඩට ගෙමින් එපා. ඔබ සලකන එක ඔබට ඒක රිටර්න් එක අනිත් පැත්ත තියෙනවා. ඔය බුදුහාමුදුරු මාර්යාව ගැන කිව්වේ බුදුහාමුදුරුගේ අහපු නිසා. කවුරු හරි බුදුහාමුදුරුගේ යවුවා බුදුහාමුදුරුගේ මේ මේ මේ ස්වාමි පුරුෂවරු ගැන කියන්නේ. ඒක බුදුහාමුදුරු එකට තියෙනවා. අහු අහු අහු වෙනකම් බල කියලා නේද බුදුහාමුදුරු. ඔවගේ දේවල්. ඒක නිසා කිසි මේ කිසියෙකුට මේ මේවා නෑ. ඔව්. එනම් ඔබ මොනවද කරන්නේ? ඒක ඔබට ලැබෙනවා. ඒක නිසායි මම කියන්නේ ගනුදෙනුවට අහු වෙන්නේ නැහැ. කල්පනාවෙන් ජීවත් වෙන්න. ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙන්න. එතකොට ඔබට හිතෙන් නැත්තම් ස්වාමියා නැගින්නකොට තේකක් හදලා දෙන්න අපිට. අපි හිතන්නේ නෑ. එහෙම හිතෙන්නේ ලොකු ප්‍රශ්නයක් නේද? ලොකු ගනුදෙනුවක් නෑ නෑ. මම මෙතන කියන්නේ. ඒක හරි තමයි. නැත්නම් එයා මගේ බාහුවලා. එයි මම තේරෙන්න හදන්නේ. මම යනවා. තමන් තමන්ගේ ඇතුලෙන් හිතන්න නෑ මේ මේ ප්‍රාසන්න මේ මේ මේක මේ අපිට ජීවෙන්න දෙන්න බෑ මම ධර්ම අවබෝධ කරගන්න මම කතාවේ තියෙන හොඳින් ශාවක දරුවේ මම අද ශාවකත්වයට පත් වුණා බුදුහාමගේ ධර්මයේ සවනය කළා මම ශාවකත්වයට පත් වුණා එහෙනම් එහෙම නෙමෙයි කරන්නේ ශාවකුරුසගේ බිරිඳ හේවද ඇත්තටම බිරිඳ ශාවකුරුස හිතන්නනේ මොකක්ද එහෙනම් මගේ මේ මම මේ පනවගේ ආදරය කරන මම මේ මේ කතා කරන්නේ එහෙනම් මට නෙමෙයි මේ පහළ දැන් මෙතන ආදරය කරලා ඉන්නවා ඉන්නව දන්න ඔබ කොහෙටද මේ ආදරය කරලා නම්ින්න මේ හිරුගෙන ඉතින් ධර්ම ආදරය කරන කාලේ මම මොන පණවයි කොච්චර ආදරය කරාද ඒ වෙලාවේ ඉන්න කවර මරලා නම් ඉන්නම පැල මාව මරනවා කියනවා මොකද අහාරමද අවුරුද්ද එක යන්නේ මම මේ මම ධර්මය අවබෝධ නැතිකම ධර්මය අවබෝධ නැති නිසා මොකද වෙන්නේ මොකද වෙන්නේ අර පරණ ගලමින් ඉස්මතු වෙන්න ඉඩ දෙනවා. ධර්මය අවබෝධ කළා නම් මරණ පුරාවට මරණ පුරාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් විතර බලන්න යම් කිසි දුරේ ධර්මය අවබෝධ වෙච්ච කෙනෙකුට කසාද බන්දලා දෙන්න තියෙනවනම් මොනතරම් වාසනාවක්ද කියලා. ඒ වගේම දැනු දරුවෙකුට ධර්මය අවබෝධ කරපු කෙනෙකුට තමගේ සාන්තිය කරගන්න පුළුවන් නම් මම හිතන්නේ සංසාර භවයේදී කරපු ලොකුම වාසනාවක් වෙන්න තියෙනවා. නිවන දැරුණා. මේ ප්‍රශ්නෙවලට ජීවත් වෙන හැමදාම ආදරෙන් ජීවත් වෙනවා. මොන කවුරුන් හැමදාම ආදරෙන් ජීවත් වෙනවා. ජීවත් වෙනවා නම් ඒ ධර්මය අවබෝධ කරගන්න. දෙන්න. එක්කෙනෙක් අවබෝධ කරලා යන්තම් අරගෙන යන්න. දෙන්නම අවබෝධ කරලා කවදාවත් ප්‍රශ්න